මේතිරිගල නිස්සරණ වන්සන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ ඉන්න කෙනෙක් බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේගේ අදහසක් ක්‍රියාවේ දෙනුමත බුදුරජාණන් වහන්සේ ඊයේ වෙනි දවසක යම්සප්පරසෝධි දේශනාවක් යම්සප්පරසෝධි දේශනා කළා අවසානයේ ඒ භික්ෂුන් වහන්සේලා විසින් වශයෙන් සිටි භික්ෂුන් වහන්සේලා නෙවෙයි සාමාන්‍යයෙන් තාපසයන් වශයෙන් සිටි ඒ පස්වග තාපසයන් වෙනසක් වෙනවා ඒ පස් දෙනා පස්සේ ධර්මයේ ඇහිීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයට හිත යොදලා එක නමක් සෝවාන් මාර්ගය ලබා ගන්න. අනිත් හතර දෙනා පැහැදිලිව ඇති කරගත්තා. ඒ ප්‍රශ්නමම බුදුරජාණන් වහන්සේගේ සමීපේ මහාන සම ලබා ගන්න. ඔය වෙලාව පැහැදිලි දවසයි. පැහැදිලි දවසයි ඊයේ දවසේ පොයේ දවසේ පෑලේ දවසේ පෑලේ දවසේ මේ වස්වැදීම ආරම්භ කළා. පළමුව මේ බුද්ධ ශාසනය ආරම්භ කෙරෙපු පළමු වස්වැදීම හේතුවලා ඒ වතාවේ සිද්ධ ආය නමයි එතකොට බුදුරජාණන් වහන්සේ සමග හය නමයි වාසය දෙන්නේ. පසුව කොච්චර දියුණු වුණාද කියන එක බලනකොට හිතන්න අමාරුයි. ලක්ෂ කෝටි වන්දනා වික්ෂු පිළිද දින ප්‍රමාක්‍රයෙන් ප්‍රමාක්‍රයෙන් මේ රටේ පමණක් නෙවෙයි අලමුවෙන් දඹදිවයි පටන් ගත්ත පස්සේ මේ රටේත් ඇති වෙන වෙන වෙන රටවල් වික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රතිපත්තිය මේ ලස්සජීමේ ප්‍රතිපත්තිය එදා හිටන් මේ දක්වාම කරගෙන යන චාරිත්‍රය. ඒක සඳහන් වෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් සඳහන් වෙන ඒ වාක්‍යයක් තියෙනවා පෙරවස් සමාදන් වීමට හේතු කරමින් කොහොමද ශික්ෂාවනේ ශික්ෂාවල දෙකක්ම තියෙන පෙරවස් සමාදන් වීමේ ශික්ෂාවලයි පසුවස් සමාදන් වීමේ අපරාජ්‍යවතාය අපරජවදාය පුන්නමාය පුරිමිකා උපගන්තම්බා පුරිමිකා පච්චිමිකා කියන අවස්ථයෙන් දෙකයි ඒ පුරිමිකා කියන්නේ පෙරවස් ඒකට පුරිමාව කියන්නේ මේ මහපාලමේ මේ නියම වශයෙන් සිද්ධ වෙනව වස් වශයෙන් කියන්නේ පංචමිකා කියන්නේ පසුවස ඊට ඊට මාසෙකට පස්සේ මේ චාරිත්‍රය දිගටම පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන ගිය චාරිත්‍රය අනුදක්වාත් කෙරෙනවා. මේ සම්බන්ධව මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපිට තියෙන වස්තජීවී වාගේ කියලා වස්තැලීමයි ඊට පළමුවෙන් අපේ අදහස් ටිකක් මතු කරගන්න ඕනේ. මේ වස් නැසීම මොකක් සඳහාද බුදුරජාණන් වහන්සේ මේ නියම කළේ කියන්නේ මේ විදියට තුන් මාසයක් එහා මෙහා නොගිහිල්ලා එකතරම ඉන්නේ කියලා නිනාකේ මොකද සාමාන්‍ය අදහස් වශයෙන් ප්‍රසිද්ධ වෙලා තිබුණේ මහා ජනයාගේ උද්ඝෝෂණය නිසා ඒ කාලේ හිටපු මහජනයාගේ සාමාන්‍ය ජීවත් වුණා. මේ තනකොළ වලට මේ ජීවියක් තියෙනවා කියලා. ඒක ඉන්ද්‍රිය පාන කියලා ඒවට කියන්නේ. තනකොළ ගස් වලට ගස් වලට කියන්නේ ඒක ඉන්ද්‍රිය පාන. ඒක ඉන්ද්‍රිය එක ඉන්ද්‍රියයි තියෙන්නේ. අනිත් ඉන්ද්‍රිය නෑ. කන තියෙනවා ඒකට කොටම කනක් තියෙනවා. ඒකින්ද්‍රපාන කියන මේ දේවල් මේ ධන පොළොස් ආදී දේවල් පහදගෙන නැති කරගෙන යාම ගැනයි උද්ඝෝෂණය ඇතුළු. බුදුරජාණන් වහන්සේ උද්ඝෝෂණය ඉදිරිපත් කරගෙන තවත් අදහස් රාශියක් උන්වහන්සේ දැරපුවා. මේ වස්වැසින් තමයි. වික්ෂේප මහන්සියලා නානාත්මවා භූමියට සංකල්පන ලැබෙන්නේ. සමහර වෙලට ඉතාම හොඳ ගුණවන්තයෙක් මේ ආරාධනාව ආරාධන විදිහින් දෙකේ ගමන් කරන ආරාධනාවක් නැතුවත් සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන දිගින් දිගට බලාපොරොත්තු වෙන ගමන් කරන ආලනීය නෑ කියලා. ඒ දියුණු වෙච්ච රහතන් වහන්සේලා වගේ උත්තරමයන්ට ඒකෙන් හානියක් නෑ. නමුත් අනෙක් පැත්තන්ට මේ පිළිය අඩුපාඩුකම් හිටිනවා. වැඩ වැඩ කරගන්න තිබෙනා වූ කටයුතු කරන්නා සාසනික වැඩ කරගන්න බලාපොරොත්තු වන්නා වූ වික්ෂුන් වහන්සේලාට ආඩුවක් ගහනවා මේක උන්වහන්සේ දැක්කා ඒ නිසා ඒ අනුව උන්වහන්සේ නියම කරලා පස්සට ඊට පස්සේ සම්මත වුණා ඒ රහතන් වහන්සේලාගේ අදහසින් වාගේ ඒ කාලේ හිට පිළිචාතර මේ කාලේ ඇතුළත විශේෂයෙන් ගුණ ධර්මයන් දියුණු කරන්න ඕනේ කියන. සාමාන්‍ය දවසේ අවස්ථාවට වඩා විශේෂ ගුණ ධර්මයන් දියුණු කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා වුණාම දිගටම ගුණ ධර්මයන් දියුණු කිරීමයි කරන්නේ. නමුත් එහෙම නමුත් විශේෂයෙන් ඊටත් වඩා බලවත් අන්දමට අඛණ්ඩව අඛණ්ඩව වැඩ පිළිවෙලක් භාවනාව සම්බන්ධව කටයුතු කරන්නේ කියනවා. ඒ කාලයේ තුල ඒ විදිහ වැඩ කරන්නා වූ කාලයේ තුළ විශේෂ ගුණ ධර්ම පන්තියක දියුණු වෙන්න ඕනේ. අන්තේචතාදී ගුණ සම්පූර්ණය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකතන වෙටි අපරිපක්ඛාය නේවිය චේතු විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්තන්ති. මේ කියන හාමුදුරුවන්ගට උන්වහන්සේ ඔය අදහස ප්‍රකාශ කළා. අපරිපක්ඛා නීතිය කියන්නේ හඳුන්වනවා. අපරිපක්ඛා චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ සාමාන්‍ය භාවනා වැඩ පිළිවෙල. ඒක මුල හිතන්න ගන්නවා නම් සලකා බලනවා නම් භාවනාවට අඩංගු වෙන කටයුතු කිරීමත් ඒකට අඩංගු වෙනවා. භාවනාවට උපකාර වෙන්නා වූ දේවල් කර ගැනීමත් ඒකට උපකාර වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් චේතු විමුක්තිය කියන්නේ භාවනාවකින් ලැබුණා වූ සංවරේ සංවරේ සමාධියට දැන් අන්තමතාවට කියනවා සමත භාවනාවේදී සංවරයක් ඇති වෙන ඒ සමත පස්සනා භාවනාවේදී සම්මනයක් අදංග ප්‍රහාණේ වික්ඛම්මන ප්‍රහාණේ කියන්නේ ඒ විදිහේ දෙකක් සඳහන් වෙනවා තදංග ප්‍රහාණය ගැන තදංග විමුක්තිය තදංග ප්‍රහාණය දෙකම එකයි තදංග විමුක්තිය කියලා කතා කරලා තදංග ප්‍රහාණය කියලා කතා කරලා ඉතිකන්නේ. විකම්න ප්‍රහාණය විකම්මන විමුක්තිය කියලා කතා කරලා දෙකම එකයි. මේ විදිහේ තදංග විමුක්තිය විකම්මන විමුක්තිය කියන මේ විමුක්ති දෙක ලබා ගන්න යන ලාභාල අවස්ථාවේදී කියන්නේ සමත විදර්ශනා භාවනාවන් පිළිබඳ ආරම්භ කරන කාලයේ කියන එකයි. ආරම්භ කරන කාලයේ ඒව දිනු කර ගැනීමට ඒක පරිභාගය කියන්නේ ඒක මෝරා ගැනීමට. ඒ සමත භාවනාවන් විපස්සනා භාවනාවන් මෝරා ගැනීමට උපකාර වන අනුම පහක් වෙනවා ගොනුනාසය. අනුම පහක් එතකොට ඒ කර්ම පහ සම්බන්ධව හිතලා බලනකොට මේ එකක් සීලයෙන් සම්පූර්ණ වීම සීලවා හෝති පාතිමොක්ඛ සම්මතං තුයේද කියලා ඒ විදිහේ සඳහන් වෙන සීල සම්පත්තිය අනිත් එක මේ වීරේ මේ මෙන්න මේ දැන් මනු පළමුවෙන් ප්‍රකාශ කළ අල්පේෂතාදී වටිනා ගුණ වටිනා ගුණ මේකට ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ අප්පිච්ච අප්පිච්ච කතා සංසුද්ධි කතා ආයුවේක කතා, අල්ලේක කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, අඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා දස කතා වස්තුවක් වෙනවා. මේක කවුරුත් මතක තියාගන්න ඕන එකක්. භාවනාවට උපකාර වෙන වටිනා වැඩ පිළිවෙලක් ඒකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. භාවනාව භාවනා මාර්ගය නියමාන්දමින් කරගෙන යාමට උපකාර වෙන මේ දසපතා වස්තු කියන්නේ. ආභිසල්ලිකේ දන්නේ ටිකා ගැන කියන්නේ. යායන් කතා ආභිසල්ලේකිකා චේතෝ විවරණ සප්පාය කියන මේ නම් දෙකම මේකට මේ දසකතා වස්තු වලට සම්බන්ධ කරනවා. එතකොට මේ ඒ දසකතා වස්තු වලින් ගෙරෙන්නේ මොකන්ද? ආභිසල්ලේක කායන්නේ සඳහන් වෙන්නේ. කෙලස් දැවීම. කෙලස් අයින් කර ගැනීමට උපකාර වෙන කතා කියන එක. චේතු විවරණ සප්පාය යන්නේ සඳහන් වෙන්නේ සම්මත භාවනාවත් විදර්ශනා භාවනාවත් පැහැදිලි කර ගැනීමට. විවෘත කර ගැනීමට උපකාර වන ධර්ම කියලා. මෙන්න මේ නිසා භාවනාවක් ආරම්භ කරන්නා වූ අවස්ථාවේදී විශේෂයෙන් මේ දසකතා වස්තු හිතෙනගෙන තියෙනවා. හැඳෙනගෙන දුගනට මාදී ඒව ක්‍රියාවේ යොදවන්න ආරම්භ කළා තියෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික දෙවිජ ලැබිච්ච හැම අවස්ථාවේදීම ඒ කටයුතු කරගෙන යන්න එකයි ඒකට නැඹුරු වන්නා වූ අන්නමට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ මේ කියන මේ දේවල් මේ අපිච්චකටාදී දේවල් විශේෂයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ දිනු කර ගන්න පුළුවන් වෙන්නේ අල්ලාහ් මෙච්ච සේවනයක් කියන්නේ. අර මොනින් ගියාම ධර්ම පහෙන් එකක් තමයි අල්ලාහ් මෙච්ච සම්පූර්ණ ඒ බණ්ඩාර විතර සම්පන්තිය තියෙනවා නම් තියා ගන්න බලාපොරොත්තු වෙන්න ඕන කල්යාණ මිත්‍රයා කියන තගන මේ සම්බන්ධනාදී අධ්‍යාන මිත්‍රයා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන භාවනාව කරගෙන යන අවස්ථාවේදී කර්මස්ථානයක් ගැනීමට සුදුසු කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කිරීමෙන් ඇසුරු කිරීමෙන් මෙන්න මේ දස කතා වස්තු දිනු කරගන්න පුළුවන් වෙනවා. ඒ දස කතා වස්තුන් සම්බන්ධව භාවනාව පටන් ගන්න උදවිය විශේෂයෙන් සලකලා බලන්න ඕන. මේවා මාළඟ තියෙනවද මේ දස කතා වස්තු වලට අඩංගු වෙන දේවල් මාළඟ තියෙනවාද කියලා තම තමන් සලකලා බලන්න. එතකොට එයින් නැත්නම් තමන් තුළ මේවා නැත්නම් ඇති කරගන්න මහන්සි ගන්න. ජීවණු කරගන්න මහන්සි ගන්න. කියනවා නම් තවත් ඒක දිනුවටපත් කරගන්න. සතුට වෙලා මහ ළඟ මේ කියන දේවල් මොන තියෙනවා. දැන් තවදවත් මේක මම දිනු කරගන්න ඕනේ කියලා මෙන්න මේ අදිෂ්ඨාන දෙක ඇති කරගන්න. ඒ අදිෂ්ඨාන දෙක ඇති කර ගැනීමට සුදුසුම අවස්ථාව මෙන්න මේ මේ විදිහේ වස්වදන අවස්ථාව ජීජෙන් ඒ කියන්නේ වස්වදන අවස්ථාවේදී වස් කාලය තුළ විශේෂයෙන් මුල ධර්මයන් දිනු කර ගන්න ඕනයි කියලා නියමයක් තියෙනවනේ විශේෂ නියමයක් තියෙනවනේ ඒ පැරණි මහරහතන් වහන්සේලාගේ කාලේ පටන්ම ඒක සම්මතයක් කරගෙන තියෙනවා විශේෂයෙන් මේ වස් කාලයේ තුල විශේෂ ගුණ ධර්ම දිනු කිරීම සුදුසු වෙන්නේ. එනිසා අද වැනි දවසකට මේ වස් ආරම්භයෙන් සුදුසු මේ දවසේ මේ මතක් කර ගැනීම අවශ්‍යයි. එතකොට පාළවෙනිම කාරණේ අප්පිච්ච කතාව කියන්නේ. දසපතා වස්තුවලින් පාළවෙනි කාරණේ අප්පිච්ච කතාව. අල්පේච්ඡ වීම. අල්පේච්ඡ වීම කියන්නේ ආ අප්ප ඉච්ඡා කියන්නේ අප්ප ඉච්ඡා කියන එකයි අපිච්ඡා කියන්නේ. ඉච්ඡා කියන්නේ ආසාව. අප්ප කියන්නේ ටිකක් කියන එකයි. වචන එහෙම දිගුණට ආ ටිකක් ආසාව කියන එක නෙමෙයි කියන්නේ ආසාව නැතිකමයි. ආසාවක් නැතිකමයි මේ වචනේ හුඟන්නේ. ආදාව ටිකක් තියෙනවා කිව්වොත් තමයි ඒක ටිකෙන් ටික වැඩි වෙන ගතියයි ඉන්නේ. ඒ නිසා ආශාවක් නැති ගතිය තියෙනවා. ආශාවල් අඩු ගතිය. নানা ප්‍රකාර දේවල් ගැන ආශාවල් ඇති කරගන්න. වැඩ වලට ආශාව ඇති කරගන්න. එතකොට බන කියන්නේ සමහරට ආශාවල් ඇති කරගන්න. හොඳ වැඩට සමහරට වෙන වෙන බාහිර වැඩට ආශාවල් নানা ප්‍රකාර දේවල් වලට ආසා කරනවා. සිවුරු වලට ආසා කරගන්නවා. ඊළම්පලට පින්න පාටට නොයේ කියවන ආනවා. ඒ ආසාවල් අදුකමයි මේකේ කියන්නේ අපි කියන්නේ. අද පුළුවන් තරම් ඒව අඩු කරගන්න අපි මේ වෙනුවට තියෙන අනිත් පැත්තට මේකට විරුද්ධ ආපිච්ච මහිච්ච මහිච්ච කියන වචන දෙකක් තියෙනවා. පාටිච්ච කියනවා කියන්නේ පාටිච්ච. මේක හොඳම නෑ. නරකම අදහසක්. නැති ගුණ අඟවීම අනුන්ගෙන් ලෝකයෙන් ලාභ ලබා ගන්න බලාපොරොත්තු වීමයි. පාටිච්ච කියන්නේ. නොයෙක් විදිහට තමන්නඟ මොනාන්දම කියලා ගුණයක් නැහැ. නමුත් ගුණයක් තියෙනවා කියලා අඟවනවා. අඟවන්නේ මොකටද? ලාභ කීර්ති ප්‍රශංසා කියනවා. ඒකට ඒ ඒ ඒකට ඒ කියන தത്വයට බැස්සොත් කොයි තරම් තැයි පිරිනවද කියලා කියන්නේ දර නිසා පාපිච්ච කියන தത്വය සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඊළඟට තියෙනවා මහේච්ඡා කියලා ගුණය මහේච්ඡ ගුණය. මහා ඉච්ඡා වෙනකයි මහේච්ඡා මහේච්ඡ මහේච්ඡා ලොකු ආසාවක් ඒ මහිච්ච කියන්නේ අල්පේච්ඡකම මහා පාපිච්ඡකමට වඩා ටිකක් හොඳයි. පාපිච්ඡකමට වඩා ටිකක් හොඳයි. මහිච්ඡකම එවුනත් මහිච්ඡකම හොඳ නැහැ. හොඳ නැහැ. කොයිතරම් භයානකද? කොයිතරම් මහා විච්ඡා බොහෝම ආසාවල් තියෙනවා කියන එක. ඒ ඇත්ත තියෙන ගුණය අඟවන්නේ අර ඇත්ත නැති ගුණය අඟවන්නේ. මෙයා තියෙන ගුණය අඟවන්නේ. තමන් ළඟ මෙහෙම ශක්තියක් තියෙනවා මේ විදිහේ ගුණයක් තියෙනවා කියලා ශ්‍රද්ධාවක් තමන් ළඟ තියෙන තියෙන ගුණෙම ඒක අනුන්ට අඟවන්නේ ඒ මොකටද ලාභ කීර්තිද සංසා බලාපොරොත්තු ඒකත් හොඳ නැහැ ඒ ආයිෂම් ඒකත් හොඳ නැහැ එහාම සතුටු කරන්න බොහෝම අමාරුයි වෙනවා ආයිෂා මේ අම්බි කන්දෝ මහිච්ඡෝජ ආ අනිකන්දෝ සමුද්දෝච මහිච්ඡෝ ජාති කුලෝ සකටේන පච්චයන් දෙන්තු සායෝපේතේ අපත් අතප්පිය නෝම කියන්නේ වාක්‍යයන අව්විඛාන්දු විනිඛාන්ද විනිඛාන්දන් තියෙනකොට මොහි දේරා මොනෝයි දේවල් දැම්මත් කොච්චර දේවල් දැම්මත් ඒක නිවන්න කොහොම අමාරුයි නිවන්න අමාරුයි මහා මොලේට කොච්චර දේවල් දැම්මත් ඒක තේරෙන්නේ ඒ වාගේ කියනවා මහිච්ච කුජල අරහත්වනම් බඳු ගෙනල්ලා මේ පූජා කරනවා මොනවද කියනනම් ඕවයි තරම් තේරෙන්නේ අර කොහොමද පිළිහර ගන්නවද කියන්නේ අන්න ඒ විදිහේ සතුට කරන්න බැරි කුජලයා කියනවා මහිච්ච කුජලයා තමයි අප්පිච්ච කියන කුජලයා තමයි ඒ කියන්නේ කුජලයේ වෙන්නේ අපිච්චතාව තමයි දිනු බලන්නේ. මේ දිනු කළ යුතු ගුණය තමයි අපිච්චතාව කියන්නේ. පච්ච අපිච්චතාව කියන විශේෂයෙන් දන්නවා. සත්‍ය සිව්පසේ ජීවර පින්න පාත වේනාස පිළම්පද කියන මේවා සම්බන්ධව හැම එකක් ගැනම එක්තරා ගන්නක පාලනයක් තියෙනවා මේකේ. ලැබෙන ධර්මත කොහොම ගන්න යන්නද? ඉතා දුරට ඒකේ අංශි පාලනයක් තියෙනවා. ඒ කියන්නේ මේට මේක සිද්ධ වෙනවා අල්පේච්ච කියලා. අපේච්ච පදාවත් එහෙමයි. අපේච්ච පදාගියේ අපේච්ච අල්පේච්ච ධාව පුරුදු කරපු කුදේ වල්කීම. අල්පේච්ච ධාවෙන් වනගීම කියන එක. අපේච්ච පදා කියන එක සම්පූර්ණයෙන් තෝරනකොට තමනුත් අල්පේච්ච වෙන්න ඕන අල්පේච්ච පදා කරන එක වෙනවා. අල්පේච්ඡ කතාවක් කරනවා නම් කරන්න ඕන අල්පේච්ඡයක් වෙලා ඉඳගෙන. මහේච්ඡයක් වෙලා ඉඳගෙන භාවිච්ඡයක් වෙලා ඉඳගෙන අපේච්ඡ කතාව කිව්වට ඒක බාර ගන්න. අල්පේච්ඡයක් වෙලා ඉඳගෙන අල්පේච්ඡ කතාවල් කියනවා නම් ඒක වටිනා එකක් වෙනවා. මේ විදිහේ කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ කතා කිරීමත් දැනට සුළු සම්බන්ධව කතා කරන්න. අවස්ථාවට උගිනාන්දමට කතා කරන්න. අභිච්ඡ බදාව. ඒ විදිහේ ඒකත් දිනු කරගත යුතු දෙයක්, අදිෂ්ඨානයෙන් දිනු කරගත යුතු දෙයක්. අද අනුපාඩු නම් අදම අදිෂ්ඨාන කරගන්න නම් මම මෙතෙන් පටන් අල්පේච්ඡ අභිච්ඡ ගුණය දිනු කරගන්න ඕනේ කියලා. හැබැයි අනුන්ට කියන්න ඕන නැහැ. මම අල්පේච්ඡෙක් වෙන්න දිනු ප්‍රමාණ කියනවා කියලා කියන්නේ නැහැ. කියන්නේ නැතුව ඒ ගුණ ධර්මයන් Taman තුළ දිනු කරගන්න පිටින්පත් අනිත් එක සන්තුෂ්ටි කතාවගෙන. ලද දෙයකින් සතුට වීමයි සන්තුෂ්ටි කියන්නේ. ලද දෙයකින් සතුට වීමයි. ලැබුණා ලැබිච්ච තරමෙන් වහර ගන්න නැතුව තව තවත් එහාට හොයනවා නම් සන්තුෂ්ටිය නැහැ. එතකොට ලාභ ලබා ගන්න බලාපොරොත්තු වෙන ජීවිත පින්ද පාත දේනාත් විරම්පත කියන මේවා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරන්නේ නැහැ ඒ වෙනුවට දඟලන්නේ නැහැ උත්සාහ ගන්නෙ නැහැ වැඩිච්ච පමණින් ඒවා බුද්ධ විනීමට ගැනීමට ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වෙනවා ලැබිච්ච ධර්මයෙන් සතුට වෙනවා නොලබුණයි කියලා හිතේ වේදනාවක් ඇති කරගන්නේ නැහැ දැන් සමහර විට හින්ද පහත ගියාම දැන් මේ ස්ථාන නම් පින්නපාද සකස් කරලා දෙනවා ඒ සමහර වෙල සමහර අවස්ථාවල අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා ඒ අඩුපාඩු උනත් හිතේ යමුත්‍යක් ඇති කර ගන්න සමහර වෙලට ලැබෙච්ච දේවල් අනුන්ට දෙන්නත් ඕන අවස්ථාවල් දැනුමත් එහෙම දෙන්න පුළුවන් ටික ටික හරි අනුන්ට දෙන්න ඒකත් වැඩිමනොත් එක්තරා සතුරක් ඇති වෙනවා සම්තුෂ්ඨිතාව. එතකොට ඒ සම්තුෂ්ඨිතාව Taman දිනු කරගෙන අනුන්ටත් ඒ සම්තුෂ්ඨිතාව ප්‍රකාශ කරන්න මහසි ගන්නවා. මහසි ගන්න අනුන්ට සුදුසු අවස්ථාවලදී ලබියා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවිවේක කතා, අවිවේක කතා අවිවේක වතහා කිව්වේ තමන් හැකිතා දුරට විවේකේ බලාපොරොත්තු වෙන. අත්තනාද පරිවේක්ෂෝ හෝති පරිවේක පදංච පත්තාමි. තමනුත් පරිවේකෙන් උතුම් විවේකේ පරිවේකේ කියන්නේ. උතුම් විවේකේ කියන්නේ පරිවේකේ නිකම්ම කට්ටකට කරලා නිකම්ම ඉනීම නෙවෙයි පරිවේකේ කියන්නේ. වෙන වෙලා පිළිදකින් වෙන වෙලා ඉන්න වෙන අර මහා ගණයාගෙන් වෙන් වෙලා ඉඳගෙන උතුම් අදහසක් උතුම් ධර්මයක් උතුම් භාවනාවක් පිටට අරගෙන ඒක ක්‍රියාව වියදවන වලමින් වාසය කිරීමයි කරන්නේ ආයුර්වේදයේ කියන්නේ සාමාන්‍යයෙන් අයින් වෙලා ඉඳීමම නෙවෙයි අයින් වෙලා ඉඳගෙන ඒකේ නියම ප්‍රයෝජන අයින් වීමෙන් නියම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා පවිවේක වතාව පිළිබඳයි ඒ විදිහේ තමම් විවේක ඉඳගෙන අනුන්ටත් ඒ සම්බන්ධව ආනිසංස කියන්න බලාපොරොත්තු වෙනවා. සුදුසු අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙනවා. නිතරම කියන්න යන්න ඕනේ. ඊළඟට විරි අසංසාරක කතා. සංසාරකයේ අසංසාරකයේ කියන දෙකක් තියෙනවා. සංසාරකයේ කියන්නේ සාමාන්‍යයෙන් සංසාරය කියන්නේ එකතු වීම. සීලවන්තයෙක් සීලවන්තයෙක් කෙනෙක් ප්‍රතිපත්තිකාමියෙක් ප්‍රතිපත්තිකාමියෙකු සමග එකතු වීම. සංසර්ගයක් නෙවෙයි. සාමාන්‍යයෙන් නොබලපෙන ඇත්තම් එක්ක එකතු වීම. විශේෂයෙන් ගිහියන් එක්ක නොබලපෙන උදවිය එක්ක එකතු වීම එකතු වෙලා වාසය කිරීම ඔය සමහර විට ලොකු විස්තර තියෙනවා සම්බන්ධව රාජරාජ මහා මාත්‍යාලයෙන් සමග එකතු වීම ඉතින් කියලා ඒගොල්ලෝ එකකට බහලා කටයුතු කිරීම එන එක ඒවා කොහොම සංසාරිකේ ඒම අයින් වෙන්න ඕන සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා දෙනමක් එකතු වෙලා බල භාවනා කරනවා එක තැනක ඒක සංසාරයක් නෙමෙයි. ඒක සංසාරයක් නෙමෙයි. දැන් දෙන්නට දෙන්න වෙන් වෙලා හිටින් ඉන්නේ. දෙන්නට දෙන්න ආශාවෙන් ඉන්නවා නම් මොන මොන හරි බැඳීමකින් ඉන්නවා නම් ඒකත් සංසාරය. ඒකත් සංසාරය. ඒකත් හොඳ නැහැ. බැඳීමක් නැතුව අන්‍යෝන්‍ය උපහාරයක් බලාපොරොත්තු වෙන කිරීමේ අදහසින් හිතනවා නම් ඒක සංසාරයක් නෙමෙයි. එහෙම නැත්නම් සංසාර ගෙහෙකට මූගේ ඉදීමෙන් හිත එළෙනවා හිතේ රාග ආදී අදහස් ඇති වෙනවා ඒ කෙලෙස් ඇති වෙනවා එයින් භාවනාවක් සම්පූර්ණ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ නිසා සංසර්ගයෙන් අයින් වෙන්න ඕනේ සංසර්ගයෙන් අයින් වෙන ගමන් අනුන්ටත් සංසර්ගයේ ආදීනව කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කියන්නේ සුදුසු අවස්ථාව බලන්න අනන්ත කර්ම දීමේදී අවස්ථාවක් තියෙනවා සුදුසු අවස්ථාවක් බලන්න. නුසුදුසු අවස්ථාවේ කියනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැහැ මර පුජ්‍යලයාට. ඒ පුජ්‍යලයාට අහන්නාව පුජ්‍යලයාට ප්‍රයෝජන ගැනීමට සුදුසු වන්දන අවස්ථාවක් බලලායි කතා කරන්නේ. අන්න ඒ නිසා මේ අසංසර්ගය කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ වගේ ස්ථානවල එකතු වෙලා 10ක් 12ක් 50ක් 60ක් වුණත් එකතු වෙලා කවුරුත් එක්ක එකතු වෙලා භාවනා කරනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් සම්බන්ධ නැහැ. හිතින් සම්බන්ධයක් නැහැ. අසම්බන්ධයකුත් නැහැ බැලුවා. ගුණය අතරින් සම්බන්ධයි. බාහිර අතරින් කිසිම සම්බන්ධයක් ඒක සංසර්ගයක් වෙන්නේ. එමෙ නෙවෙයි අර විදිහේ කෙලස් උපදින අන්දමේ සංසර්ග වලින් අයින් වෙන්නේ. අයින් වෙලා ඉඳගෙන අනුන්ටත් අනිත් එක විරිය ආරම්භ කතා කියන එක. විරිය ආරම්භ කතා කියන එක. මේ විරිය සම්බන්ධව භාවනා කරන උදේ විශේෂයෙන් ආරම්භ අපි භාවනාවක් ආරම්භ කළා තියෙනවා දැන් මේ ස්ථානේ අපේ ආරණ්‍ය සේනාසනේ දැන් මේක හුඟක් දුරට ක්‍රියාව යොදාගෙන ගිහිල්ලා තියෙනවා. මේ වස් කාලයේ ඇතුළත විශේෂයෙන් විශේෂයෙන් මේ විරියාරම්භය කියන එක දිනු කරගන්න බලාපොරොත්තු කුසීතය අවදාපන් දුකින් නිදහස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කුසීත සම්බන්ධයෙන් කුසීත කම කියන්නේ මේ මහානදම් පුරීමට නොකනත් මහානදම් පුරන්නේ නැතිකම. මහානදම් පුරනවා නම් උචේතෙක් වෙන්න. මහානදම් පුරනවා කියන්නේ ඉතින් සමන ධම්ම කියලා කියන්නේ භාවනාවටයි. වෙන මොකටද සමන ධම්ම කියලා කියන්නේ? භාවනා කිරීමටයි, භාවනා කිරීමටයි,